අවසරයි අපි ගෞරවාර්ය නායක ස්වාමින් වහන්සේ පළමුවන ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේදී වරහන් ඇතුලේ ආනාපාන සතිය සිත සතියෙහි පිහිටවන විට උඩුකය ටිකෙන් ටික පිටුපසට නැමී යයි. කොපමණ සමතුලිතව සිටියද මෙය සෑම විටම සිදුවේ. මෙසේ සිදුවීමට හේතුව මා කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙනු මැනව. ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් තියෙනවා. දෙක ආනාපාන සති භාවනාවේදී හුස්ම තුනී වී අවසානයේදී නොහැඟී යන තරමටපත් වේ. ඉන්පසු කළ යුතු දේ කුමක්දයි වටහා දෙනු මැනව. මේ පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ අතරත් පටලවිලක් තියෙන. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නේ කියලා තියෙන්නේ ඉරියව්ව පිළිබඳව අසමතුලිතතාවයක්. දෙවෙනි ප්‍රශ්නේ තියෙන භාවනාව හොඳට ඉරියව්ව ප්‍රශ්නයක් නැතුව ගිහිල්ලා අරමුණ හොඳටම සංසිඳිච්ච එකක්. ඉතින් ඒක ඒ දෙක එක එක පැත්තකින් ප්‍රශ්නකට භාවනාවට බාධාවක් අනිත් පැත්තෙන් භාවනාවට භාවනා ඉදිරි ගමනක් ගැන සඳහන් කරනවා. ওই පළවෙනි ප්‍රශ්න කියනකොට මට මතක් වෙන්නේ වාඩි වෙලා ආනපානට හිත දාන්න එපා. නිකන් ඉඳගෙන ඉන්න බව බලන්න. ඉතින් එතකොට පස්සට යනවා නම් ඒ කියන්නේ ඉඳ භාවනා කරනවා කියලා භාවනා ඉඳගත්තාම ඉඳගෙන ඉන්නවත් බෑ කියන්නේ. ඕනට වැඩිය මේ ගොඩාක් මේ පෙළගස්සන්න ගියාම තමයි ওই ප්‍රශ්න මතුවෙන්නේ නිසා සක්මන් කරනකොට නිකන් ඇවිදින්න විනාඩි 5ක් විතර සක්මන් මළුවේ. වාඩි වෙලා පරියන්ක ඉන්න වෙලාවදී Tamanට නිකන් වාඩි වෙලා සමබරව සැහැල්ලුව විනාඩි 5ක් විතර ඉන්න පුළුවන් බලන්න. ඒ අතරමැද ආනාපානෙවත් පිම්බීම හැකිලීමත් මුලැමැදක බැලිල්ලවත් ඒ කරන්න ගියොත් තමයි අර විදිහේ විලෝපන මතුවේ. ඒ නිසා පුළුවන් තරම් ස්වභාවික කරණේ කරන්නේ දෙවෙනි කොටසට යනකොට කියලා තියෙනවා ආනාපානේ සංසිඳුණාට පස්සේ බලන්න කොච්චර වෙලා Tamante සංසිඳිති අවස්ථාවට බාධා නොකර අලුතෙන් යමක් එකතු නොකර ඒ සංහිඳියාව පස්සම්භණය අත්දක ගන්න පුළුවන්ද කියලා. එහෙම නැත්නම් ඒකට කියන්නේ මේ සංහිඳියාට අනුග්‍රහ කරන්නයි. අනුග්‍රහ කරන්නේ නමක් නොකර සිටීම. ඒකට මොනවා කරත් ඒක ඇවිස්සෙන නිසා ඒක ඇහැට මොනවා වැටුනොත් කැවෙනවා වගේ ඇල්ලතුර ඇර මේ වෙලාවට අපි ප්‍රතිපදාවෙන් ඇවිල්ලා යම් ප්‍රමාණයකට අරමුණු කීකරු කරගත්තා අරමුණු සංසිඳුණා කියලා දැනගෙන මේ සංසිඳිච්ච தත්ත්වේ Tamanට කොච්චර ඉන්න පුළුවන්ද කියලා ඉන්න පුළුවන් වෙලාව බලන්න ඒකට අනුග්‍රහකරනද ඒකට හොඳම වැඩේ තමයි ඒකට ලෑස්තිලා ගියාම කලබලයක් නැතුව වැඩි වේලාවක් ඉන්න පුළුවන් ඒ ඉන්න තරමට කයේ හිතේ සුවසේවාවක් සමබර ගාවයක් Tamanට අත්දැක ගන්න පුළුවන්.